සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. යුදෙව්වන් තමයි ක්‍රිස්තියානි ආගම ඇදහු පළමු ජාතිය. පරණ යුදෙව් තනු අනුව නිර්මාණය වූ ගීතිකා ආගම ඇදහිීමේදී ඔවුන් ගායනා කළා. අපරදිග නොඑක් රටවල් අතර ක්‍රිස්තියානි ආගම පැතිරීමත් සමග ඒ ඒ රටවල ජනප්‍රිය තනු අනුව ගීතිකා ගායනා කෙරුණා. පල්ලිය නැමැති ආයතනය උසස් තත්වයට සංවිධානය වීමෙන් පසු එහි ගීතිකා ඇතුළු සංගීත අංග නිශ්චිත නීති සමුදායකට අනුව දියුණු වුණා. අද ලලිත කලාලය වෙන්වන්නේ බටහිර සංගීතය පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමට. ග්‍රෙගරි පාප් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ගීතිකාවල ගීතස්වර ප්‍රස්තාර ඇතුළත් මුද්‍රණය වුණා. යුරෝපයේ සෑම දේවස්ථානයකම ගීතිකා ගායක කණ්ඩායම් පුහුණු කිරීමට ග්‍රෙගරි පාප් වහන්සේ ගුරුවරුන් ගැව්වා. ඉන්පසු බටහිර සංගීතයේ විශාල දියුණුවක් සිදු වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ස්ටාෆ් නොටේෂන් සිස්ටම් හෙවත් රේඛා මණ්ඩල ප්‍රස්තාර ක්‍රමය යුරෝපයේ සංගීතවේදීන් භාවිතයට ගත්තා. 19 වන සියවසේ ආරම්භයේ පටන් ප්‍රසංගශාලා සම්දුනි වාදක මණ්ඩල මධ්‍යම පාන්තිකයන් සඳහා ඇති වුණා. හයිඩන් හා මොසාට් පළමු සංධ්වනි නිර්මාපකයින්. දැන් මොසාට්ගේ සංධ්වනියකට සමන් දෙමු. එතරම් ශ්‍රේෂ්ඨ සංගීතවේදියාගෙන් රුඩ්විග් වෑන් බීතෝවන් ශිල්පීය ඥාණය දියුණු කර ගැනීම සඳහා ගුරු හරුකම් ලබා ගත්තා. ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම සම්දුනී කීපයක් බීතෝවන්ගේ අතින් නිර්මාණය වුණා. උදාහරණ වශයෙන් තුන්වැනි එරොයිකා, පස්වැනි සහ නවවැනි කෝරල් සිම්ෆනි මූන්ලයිටා ඇපසියෝනාටා දක්වන්නට පුළුවන්. දැන් බීතෝවන් මහා සංගීතවේදියාගේ නිර්මාණයක කොටසක් රස විඳිමු. පහළ වූ තවත් ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක්. ඔහු අති දක්ෂ වයලින්, ඕගන් හා ක්ලැවිකෝඩ් වාදකයෙක්. ඕගන් වාදන 170ක් පමණ ඔහු නිර්මාණය කර තිබෙනවා. බටහිර සංගීතයේ ඉතා වැදගත් ශෛලියක් වන සොනාටා සිම්ෆනියේ පුරෝගාමියා වන්නේ බාග්. දැන් ඔහුගේ නිර්මාණ කෘතියක්.

නෙරෝ යන ඔපෙරා ජර්මනියේ ඔපෙරා හවුස්සි කලෙලි දැක්වුවා. හැන්ඩල්ගේ නිර්මාණයක් දැන් අපි රස විඳිමු. පෙරපර දෙදිගම භාවිත වන වාද්‍ය භාණ්ඩයක් සැක්සෆෝනය. එය සුසිර ධනයට අයත්. මෙහි නිෂ්පාදකයා 1814 සිට 1894 දක්වා කාලයේ විසූ බෙල්ජියානු ජාතිකයෙකු වූ ඇඩොල්ෆ් ජෝසෆ් සැක්ස් 1846 දී සැක්සෆෝනය පිළිබඳ බලතල හිමි බලපත්‍රය ඇඩල්ෆ් විසින් පැරිසියේදී ලබා ගත්තා. ඔහු විවිධ ප්‍රමාණයේ සැක්සෆෝන් නිෂ්පාදනය කළා. සැක්ස් ටියුබා, සැක්ස් ත්‍රොම්බා යන භාණ්ඩත් ඔහු තනුවා. දැන් ඉන්දියානු රාගයත් ඇසුරින් ගායනයත් උපයෝගී කරගත් සැක්සෆෝන් වාදනයක්. වාදකයා ජෑන් ගාබරෙක්. उस्ताद फतेह अली खान उस्ताद ෂෞකත් හුසේන් දීපිකා නතාල් ගායනයෙන් හා වාදනයෙන් සහභාගී වනවා. ඉදිරිපත් කළ ලලිත කලාලිය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලේ වැඩසටහන ඉදිරිපත් කළේ නිල්පලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පොල්කොට. Thank you. ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල පියමු. ඔබට ඩෙන්ගු නෑයි සැක කරන විට විශේෂයෙන්ම වෙහෙසකර කටයුතු වලින් ඈත් විය යුතුය. උණ බැස යාම සඳහා ගත යුත්තේ පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණයි. වෙනත් වේදනානාශක ගැනීමේ රෝගයේ සංකූලතාවලට යාමට හැකි. ඒ නිසා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ගත යුතුය. ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ක්‍රිෂ්ණා සමරවීර මහත්මිය. අවදානමට පෙර සූදානමට සිහිපත් කිරීම සුදේශීය සේවයෙන්.